එහෙනම් අද දවසේ ධර්ම සාකච්ඡාව අපි නිමාවටපත් කරමු. පසුගිය දිනකත් අපි මේ කැස්ස පිළිබඳව කීප දෙනෙක්ම විමසුවා. ඒ ගැන කරදර වෙන්නට එපා. මේ පසුගිය කාලේ ටිකක් අර වෛරස් වුණ හැදිලා ඒකේ අවශේෂ ගැටලු හැටියට තමයි කැස්ස තියෙන්නේ. ඒකට අවශ්‍ය ප්‍රතිකාර ගන්නවා. ඒක ටික දවසකින් සුව වෙන අයයි. ඉතින් අද දවසෙත් හැම දිනම එකතු වෙලා අපි ධර්ම කරුණු සාකච්ඡා කළා. ඊටාම වටිනා දහම් පැන බොහෝ දෙනා විමසුවා. ඉතින් අපිට ගොඩාක් සතුටක් ඇති වෙනවා. මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරපු මුල් කාලවකවානුවට වඩා දැන් බොහෝ දෙනා ඒවා පිළිබඳව වඩා ගැඹුරින් සිතන්න, ගැඹුරින් පුහුණු කරන්න පෙළඹිලා තියෙන බව පේනවා. ඒ වගේම අලුතෙන් අලුත් වෙනත් තව සෑහෙන පිරිස් ඒ පිළිබඳ උනන්දු වෙන අය එකතු වෙමින් තියෙන බව පෙනෙනවා. ඉතින් ඒක බොහොම සතුටට කාරණයක්. වැඩි දෙනෙක් ඒවායින් ප්‍රයෝජන ගැනීම. ඒ වගේම අපටත් ඒවා ලොකු ශක්තියක් වෙනවා. මොකද අන් අය අහන ප්‍රශ්නත් එක්කලා අපිත් මෙතෙක් කාලයක් නොසිතූ යම් යම් දිශාවන්ට අපේ මනස අපේ අවධානය යොමු කරන්න වෙනවා. ඒ තුලින් අපේ ප්‍රඥාව අපේ ධර්මඥානයත් වර්ධනය වෙනවා. ඒ නිසා ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව අපි දෙපක්ෂයෙන්ම ප්‍රඥාව දියුණු වෙන්නට හේතු වෙනවා. ඉතින් අද දවසෙත් අපි හැමදෙනාම මේ ධම් කරුණු පිළිබඳව සාකච්ඡා කරලා දියුණු කරගත් මේ ධර්මඥානය ඔබ අප හැමදෙනාටම සුඛ ප්‍රතිපදාවෙන් වහා නිවන් අවබෝධ කිරීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. හැමදෙනාටම තෙරුවන් සරණයි. දස බලයන් වහන්සේ නැමැති සෛලමය පර්වතයෙන් පැන නැගී අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිසිල් දිය දහරින් හෙබි උතුම් ශ්‍රී මුක බුද්ධ වචන ගංගා වූ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් බොහෝ කල් ගලා බස්නාසේක්වා බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට අප රැස් කළ සියලු කුසල ඵල රාශිය ඉක්මන් භවයකදී උතුම් ප්‍රාර්ථනීය බෝධිය සුඛ ප්‍රතිපදාවෙන් සාක්ෂාත් වන්නටම අනුමෝදන් කරමු අනුමෝදන් වේවා සාධු සාධු සාධු